තස්ස විහෙරතෝ අවිමුත්තං වාචිත්තං විමුච්ඡති අපරික්ඛේනවා ආසවා පරික්ඛයන් ගච්ඡanti අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති සද්ධාවන්ත පිනතුනේ අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතේහි විමුක්තායතන සූත්‍රයේහි දැක්වෙන සූත්‍ර පාඨය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමානි භික්කවේ විමුක්තායතනානි මහණෙනි මේ විමුක්තායතන පහක් තියෙනවා. විමුක්ත කියලා කියන්නේ කෙලස් ධර්මයන්ගෙන් මිදීම. මේ සසරෙහි අපි දිගින් දිගට පවතින්නේ ආශ්‍රව ධර්ම කෙලස් ධර්ම නිසා ඒ සංයෝජන ධර්මයන්ගෙන් ආශ්‍රව ධර්මයන්ගෙන් ක්ලේශ ධර්මයන්ගෙන් මනස නිදහස් වෙනවට කියනවා විමුක්ති කියලා. ඒ නිසා අපි නිවනට තවත් නමක් කියනවා විමුක්තිය සාක්ෂාත් කර. තර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විමුක්තිය ලබන්නට විමුක්තිය සාක්ෂාත් කරන්නට අපට උදව් වෙන ආයතන පහක් තියෙනවා. පංචමානි භික්කවේ විමුක්තායතනානි. ආයතනයයි කියලා කියන්නේ යමක් හටගන්න, යමක් රැස් යමක් නිර්මාණය වෙන තැනට කියනවා ආයතනයයි කියලා. දැන් තථාගතයන් වහන්සේ තව තැනක දේශනා කරන අපට ආයතන හයක් තියෙනවා චක්කු ආයතන සෝතායතන ඝානායතන જીවහායතන කායායතන මනායතන කියන. එතකොට මේ ආයතන කියලා මේවා හඳුන්වන්නේ කුමක් නිසාද? පුද්ගලයාගේහි මේ පංචස්කන්ධය පදනම් කරගෙන කෙලස් හට ගන්නට. එහෙම නැත්නම් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ ආදී වශයෙන් මේ දැනීම් හටගන්නට මූලික වෙන ඒ දැනීම් හටගන්න ඒ බාහිර ලෝකයේ සහ අභ්‍යන්තර ලෝකයේ සම්බන්ධ වෙමින් මේ සසර ගමන නිර්මාණය වෙන්නට උපදින්නට හේතු වෙන තැන්. ඒ අදහසින් තමයි වට ආයතන කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍ය සමාජය තුල යම් ආයතනයක් කියලා ගන්නෙත් පිරිස රැස් වෙන යමක් නිර්මාණය කරන යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන තැන්. ඒ වගේම තමයි මේ පුද්ගලයෙකුගේ පංචස්කන්ධය සම්බන්ධව ගත්තහම ආයතන තියනවා මේ සසර ගමන සම්බන්ධව සියලු කෙලෙස් ධර්ම උපදින්නට ක්‍රියාත්මක වෙන්නට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන තැන්. ඒවා තමයි මේ ආයතන හයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට මේ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දක්වනවා මේ විමුක්තිය ලබන්නට එහෙම නැත්නම් විමුක්තිය ගොඩ නැගෙන කෙලෙස් ධර්ම අහෝසි වෙන කෙලෙස් නසන්නට පදනම් වෙන ආයතන පහක් තියෙනවා ඒ මොනවද ඒ ආයතන පහ කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ. එහිදී තථාගතයන් වහන්සේ දක්වනවා පංචමානි භික්කවේ විමුක්තායතනානි යත්ත බික්කුණෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති මහණෙනි යම් අවස්ථාවක යම් භික්ෂුවක් දැඩි වීර්යයෙන් යුක්තව ආතාපිනෝ ආතාපි කියලා කියන්නේ කෙලස් තවන වීර්යෙන් යුක්තව එතකොට අප්පමත්තස්ස විහෙරන්තස්ස අප්‍රමාදීව කටයුතු කරන. ඒ කියන්නේ සිහියෙන් යුක්තව ක්‍රියා කරන. පහිතත්තස්ස මේ විමුක්ති මාර්ගයේහි Tamanගේ මනස මනවින් යොදවන ලද කෙලස් තවන වීරයෙන් යුක්තව සිහිය අවදි කරගෙන අදාළ කර්මස්ථානයට මනස යොමු කරමින් නිර්වාණ මාර්ගයට මනස යොමු කරමින් කටයුතු කරන්නා වූ භික්ෂුවකට අවිමුත්තං වා චිත්තං විමුච්ඡති Tamanගේ මනසෙහි සංසිඳුනේ නැති නිදහස් නොවුණු කෙලස් ධර්මයන්ගෙන් නිදහස් වෙන්නට දුරු නොකලා වූ කෙලස් ධර්මයන් දුරු කරන්නට හේතු වෙන ඒ වගේම අපරික්කීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti ප්‍රහාණය නොකරන ලද ආශ්‍රව ධර්ම ප්‍රහාණය කිරීමට හේතු වන ඊළඟට අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාතේ නොපැමිණියා වූ අනුත්තර යෝගක්ෂේම සංඛ්‍යාත නිර්වාණයට පමුණුවන්නා වූ මේ ආයතන පහක් තියෙනවා. අවස්ථා පහක් තියෙනවා. මෙතන තවත් වචනයක් සඳහන් වෙනවා අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේම. යෝගක්ඛේම කියලා කියන නිවනට. ඇයි යෝගක්ඛේම කියලා ඒ වගේම අනුත්තරං යෝගක්ඛේමං කියලා නිවන හඳුන්වන්නේ කුමක් නිසාද? යෝග කියලා සඳහන් කරනවා මේ සසරෙහි අපිව බන්ධනය කරන්නට පවත්වන්නට හේතු වෙන කෙලෙස් ධර්මවලට. ඒවටම ඕග කියලත් කියනවා. කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග. ඒවම තමයි යෝග කියලා හඳුන්වන්නේ. යෝග ඕග කියන නම් දෙකෙන්ම හඳුන්වන්නේ පුද්ගලයා සසරට ඇද බැඳ තබන මේ සසරින් නිදහස් වෙන්නට ඉඩ නොදෙන කෙලෙස් ධර්ම. එතකොට යෝග කේම කියලා කියන්නේ මොකද්ද? ඒ සසරෙහි බැඳ තබන, අලවා තබන කෙලෙස් ධර්මයන්ගෙන් නිදහස් වෙනවා. ඒවා අහෝසි කරනවා. ඒවායින් නිදහස ලබනවා. කේම කියලා කියන්නේ නිදහස් වෙනවා. එතකොට යෝගක්ඛේම කියලා කියන්නේ සසරෙහි අලවා තබන කෙලෙස් ධර්මයන්ගෙන් සත්‍යය නිදහස් කරනවා. ඒක නිවනට කියන තවත් නම. අනුත්තරං යෝගක්ඛේම. උතුම් වූ නිර්වාණය. එතනට පමුණුවන්නට හේතු වෙන මේ ආයතන පහක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමානි භික්කවේ විමුක්තායතනානි. මේ කියන ලද ප්‍රතිඵල ඇති කරන යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් වීරයෙන් යුක්තව සිහියෙන් යුක්තව තමන්ගේ මනස විමුක්ති මාර්ගයේහි යොදවලා කර්මස්ථානයේහි යොදවලා මනවින් පවත්වනකොට උන්වහන්සේගේ මනස කෙලෙස් ධර්මයන්ගෙන් මිදෙන්නට හේතු වෙන ඒ වගේම ආශ්‍රව ධර්මයන්ගෙන් මුදවන්නට හේතු වෙන ඒ වගේම ඕගයන්ගෙන් මනස නිදහස් කරලා උතුම් වූ නිර්වාණයට පමුණුවන්නට හේතු වෙන මේ ආයතන පහක් තියෙනවා. කතමානි පංච මොනවද ඒ ආයතන පහ? එහෙම නැත්නම් ඒ විමුක්තිය සලසා දෙන විමුක්ත ආයතන පහ මොනවද? පළවෙනි ආයතනයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්නා වූ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත වූ ගැඹුරු සද්ධර්මයේ ශ්‍රවණය කර. එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් විසින් දේශනා කරන්නා වූ සද්ධර්මය ශ්‍රවණය කරනවා. බුදුහාමුදුරුවෝ විසින් හරි ශ්‍රාවක මහා සංඝරත්නයේ විසින් හරි දේශනා කරන සද්ධර්මයට ඇහුම්කන් දීගෙන මනසෙහි පිහිටුවාගෙන ඉන්නවා. නිකම්ම නෙමේ හොඳ සිහි කල්පනාවෙන් අර මුලින් කිව්වනේ කාරණා කීපය ආතාපිනෝ කෙලස් තවන වීරයෙන් යුක්තව ඊළඟට පහිතත්ස්ස මනවින් Tamanගේ මනස අවධානය එහි යොදවාගෙන ඒ වගේම අපමත්තස්ස අප්‍රමාදීව ඒ කියලා කියන්නේ සිහි කල්පනාවෙන් යුක්ත හොඳට සිහිය වීරය ඒ වගේම Tamanගේ අවධානය මනවින් ඒ අදාළ කාරණයට යොමු කරගෙන යම්කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයට ඇහුම්කන් දෙනවා ශ්‍රවණය කරනවා එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙක් විසින් දේශනා කරන්නා වූ සද්ධර්මය ශ්‍රවණය කරනවා එහෙම ශ්‍රවණය කරනකොට ඒතනත්තා තථා තථාසෝ තස්මින් ධම්මේ අත්ත පටිසංවේදිනෝ හෝති ධම්ම පටිසංවේදිනෝ හෝති ඒ තැනත්තා යම් යම් ආකාරයෙන් තථාගතයන් වහන්සේ දහම් දේශනවද එහෙම නැත්නම් ඒ ආර්ය ශ්‍රාවකයා දහම් දේශනවද ඒ ඒ ආකාරයෙන් ධර්මයේ පිළිබඳව අර්ථය මෙනෙහි කරනවා ධර්මය මෙනෙහි කරනවා අත්ත පටිසංවේදිනෝ ධම්ම පටිසංවේදිනෝ මේ වචන දෙක තුලින් මේ දහමෙහි විශේෂයෙන් අවධානය කරන්නේ හේතුව සහ ඵලය අත්ත කියලා කියන්නේ යමක ඵලය ධම්ම කියලා කියන්නේ හේතුව දැන් පෙනුතුන් අහලා ඇතිනේ පටිසම්භිදා ඥාන ගැන කියනකොට අත්ත පටිසම්භිදා ධම්ම පටිසම්භිදා කියලා දෙකක් සඳහන් වෙනවනේ ප්‍රතිසම්භිදා ඥාන කියලා කියන්නේ විශේෂ ඥානයක් මේ ලෝකයේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංස්කාරයන් පිළිබඳව ඇතිවෙන විශේෂ ඥානයන් හඳුන්වනවා පටිසම්භිදා ඥාන හැටියට. එතකොට එතන අත්පටිසම්භිදාවයි කියලා කියන්නේ ලෝකයේහි මේ සංස්කාර ධර්මයන් හැටියට ඇතිවෙනා වූ ඵලයන් පිළිබඳව ඥානය. ධම්මපටිසම් විදාව කියලා කියන්නේ හේතුන් පිළිබඳව ඇතිවෙනා වූ ඥානය. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනත් දේශනා කරනවා නිකම්ම නෙමෙයි ධහමට ඇහුම්කන් දීගෙන ඉන්නේ අර්ථය පිළිබඳව මෙනෙහි කරමින් ධර්මය පිළිබඳව මෙනෙහි කරමින් හේතුව ගැන සැලකිලිමත් වෙමින් ඵලය ගැන සැලකිලිමත් වෙමින් දැන් මේ හේතුඵල කියලා කියන්නේ වෙනත් පැත්තකින් කියනවා නම් මොනවද? පටිච්ච සමුප්පාද ධර්මය. එතකොට නිකාම් ඇහුම්කන් දීගෙන ඉන්නව නෙමෙයි මේ කියන කාරණේ හේතුඵල සම්බන්ධතාවයේ ගැඹුරින් විමස විමසා ඒ පිළිබඳව සිහිය යොදාගෙන අවධානය යොදාගෙන වීර්යෙන් Tamanගේ මනස අවදියෙන් පවත්වාගෙන ප්‍රඥාව පවත්වාගෙන ඒතනත්තා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරා. එහෙම ශ්‍රවණය කරනකොට ඒතනත්තාට පාමොජ්ජං ජායති මනසෙහි ප්‍රමුදිත බවක් ඇති වෙනවා. ඇයි ප්‍රමුදිත බවක් ඇති වෙන්නේ? මේ අර්ථය ධර්මය එහෙම නැත්නම් හේතුව ඵලය මනවෙන් Tamanට ප්‍රකට වෙනකොට මහා පුදුමාකාර තෘප්තියක් මනසට දැනෙන්න ගන්නවා. මේක දහමෙහි යෙදෙන්න යෙදෙන්න තමයි පින්නතුනේ මේක අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. අපි හිතමු අපේ මනසේ යම්කිසි ක්ලේශ ධර්මයක් පහළ වුණා කියලා. අපි හිතමු द्वේෂය මතුවෙනවා. ද්වේෂය මතුවෙනකොට යම් කිසි කෙනෙකුට දැන් මනසේ ප්‍රසන්න බවක් ඇත්තේ නැහනේ තරහනේ තියෙන්නේ. නමුත් ඒ තරහ ඇති වෙන ආකාරය පිළිබඳව තමන් පොඩ්ඩක් සිහි කල්පනාවෙන් බැලුවොත් තමන්ට දැනෙන්න ගන්නවා මේ තරහ හටගත්තේ මෙන්න මේ හේතුව නිසා. ඒ හේතුවෙන් මෙන්න මේ මේ ආකාරයටයි මේ තරහ නිර්මාණය වෙන්නේ. මේ මේ ආකාරයටයි මේක වැඩෙන්නේ. තමන්ට හරියට දැනෙන්න ගත්තොත්, පෙනෙන්න ගත්තොත් පුදුමාකාර තෘප්තියක් මනසට දැනෙන්නට ගන්නවා. තමන්ගේ මනසට නිකන් අමුතුම ජයග්‍රහණයක ස්වභාවයක්. එහෙම නැත්තම් මම මේ කාරණේ හරියට දැනගත්තා. මට තේරුණා ඒක. මට වැටහුණා ඒක කියලා තමන්ට ලොකු ආත්ම තෘප්තියක් ඇති වෙනවා. ඒක අර උද්දාමයක් කියන ස්වභාවයම නෙමෙයි. යම්කිසි තෘප්තිමත් බවක් ඇති වෙනවා. හරියට අන්ධකාරයේ අතපත ගන්නකොට එකවරම විදුලි ආලෝකයෙන් තමන් යමක් හරියට දැකගත්තොත් ආ මම දැක්කා ඒක හරියට අන්නේ විදිහේ ප්‍රමුදිත බවක් Tamanගේ මනස පිනා යන ස්වභාවයක් එතනත්තාට දැනෙන්න ගන්නවා. කොහොම කෙනාටද? නිකම්ම නිකන් නිදිමතේ බණ අහගෙන ඉන්න කෙනාට නෙමෙයි. නිකම්ම නිකන් කියන්නා වෙනුවට අහගෙන ඉන්න කෙනාට නෙමෙයි. කොහොමද මේ තැනත්තා අහගෙන ඉන්නේ? අප්පමත්තස්ස බොහොම සිහි කල්පනාව අවදි කරගෙන ඊළඟට ආතාපිනෝ කෙලස් තවන වීරියෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව ඊළඟට පහිතත්ස්ස තමන්ගේ අවධානය තමන්ගේ මනස ඒ වෙතම රඳවාගෙන නිවන් මගෙහිම යොදවාගෙන තමයි මේ තැනත්තා දහම් මහන්නේ. එතකොට එහෙම අහගෙන ඉන්න නිසා තමයි ඒ තැනත්තා අත්තපටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ මේ කියන කාරණේ හේතුව මොකද්ද ඵලය මොකද්ද විමසනවා. එතකොට මෙහෙම අහනවා නම් පින්නතුනි කවදාවත් තව කෙනෙක් කියන දෙයින් අපි මුලාවටපත් වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සතර මහා ප්‍රදේශ හැටියට දේශනා කරනවා අනාගතයේ සමහරු කියයි මෙන්න මේක තමයි බුදුදහම බුදුහාමුදුරුවන්ගෙන්මයි මං අහගත්තේ මම කෙලින්ම මේක අහගත්තා එහෙම කියලා කියන්න පුළුවන් හැබැයි පිළිගන්න එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ඇයි පිළිගත්තොත් තමන් මුලා වෙන්නට පුළුවන් ප්‍රතික්ෂේප කළොත් ඒකේ වටිනා දේ Tamanගෙන් ගිලිහෙන්නට පුළුවන් එහෙනම් මොකද්ද කරන්න නැත්තේ පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව මනවින් ශ්‍රවණය කරන්න ඊට පස්සේ ධර්මයේහි යොදා බලන්න විනයෙහි සංසන්දනය කරලා බලන්න ධර්මයේහි යොදා බලනවා කියලා කියන්නේ මේ කියන ලද හේතුඵල වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් මෙහි හේතුව කුමක්ද මේ කියන කාරණේ ප්‍රතිඵලය විය හැක්කේ කුමක්ද ඇත්තට මේ හාමුදුරුවෝ කියන මේ ප්‍රතිඵලය ලබන්නට මේ කියන හේතුවෙන් පුළුවන්ද මේ අතර යම්කිසි සහසම්බන්ධතාවයක් පෙනෙනවද ඒ වගේම මේ හාමුදුරුවෝ කියන මේ ධර්මයේ තුල හැබෑවටම අපට ජීවිතයේ අත්දකින්නට සාංශාරික වශයෙන් මුහුණ පාන්නට සිද්ධ වෙන ගැටලු මනවින් විග්‍රහ කරනවාද? ඒ ගැටලු හටගන්න හේතුන් වහන්සේ හරියට පැහැදිලි කරනවා. ඒ වගේ මේ හේතු නැති කරන පැහැදිලි මාවතක් උන්වහන්සේ කියා දෙනවද? ඒ සඳහා කරන්න ඕන පැහැදිලි වැඩපිළිවෙලක් උන්වහන්සේ මේ තුලින් විවරණය කරනවාද? අන්න දුක දුකට හේතුව ඒ නිදහස් වීම ඒ සඳහා මග කියන මේ චතුරාර්ය සත්‍යයේ ඒ ධර්ම න්‍යායෙහි යොදා බලන්නට ඕන ඇත්තටම මේ කියන කාරණේ ධහමට එකගද ඇත්තටම හේතුවට ඵලයට එකගද දැන් සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට ගැඹුරු දහම් කරුණු පැහැදිලි කරලා තථාගතයන් වහන්සේ විමසනවා සාරිපුත්ත ඔබ පිළිගන්නවද කියන කාරණය. සරියුත් හාමුදුරුවෝ ඒ බඳු බොහෝ තැන්වල දේශනා කරනවා ස්වාමීනි මම ඒක තථාගතයන් වහන්සේ කිව්ව නිසා පිළිගන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළයි කියලා මේ සද්ධා මාත්‍රෙන් මම ඒක පිළිගන්නව නෙමෙයි. හැබැයි මම ඒක පිළිගන්නවා. පිළිගන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ කාරණයක් එකක් නමුත් ඊටත් වඩා මම මේක හරියට ප්‍රත්‍යක්ෂ කරලා පුහුණු කරලා මම දැනගෙන තියෙනවා මේ හේතුවෙන් මේ ඵලය ලැබෙනවායි කියලා. තථාගතයන් වහන්සේ මේ දේශනා කරන ධහම ඒ විදිහෙන් ඵල ලබන්නට පුළුවන් ධහමක් කියලා මම මගේ ජීවිතේ දීර්ඝ කාලයක් මම අත්දකලා අත්විඳලා ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. ඒ නිසා මම මේක පිළිගන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන නිසා සද්ධා මාත්‍රයෙන් විතරක් නෙමෙයි අහලා නිකන් මම විශ්වාසයට ගන්නව නෙමෙයි. ස්වාමීනි මම ඒක පිළිගන්නේ තථාගතයන් වහන්සේගේ වචනය ඇදහිීමක් වශයෙන් වගේම මම ඒ පිළිබඳව දීර්ඝ කාලයක් හේතුඵල වශයෙන් කරුණු වටහාගෙන පුහුණු කරලා තියෙන නිසා. අන්න ප්‍රඥාවන්තයෙකුගේ ස්වභාවය. එතකොට සමහර ශ්‍රාවකයොත් බුදුරජාණන් වහන්සේට මෙහෙම දේශනා කරනවා. සීහ සේනාධිපති එක තැනක එහෙම ප්‍රකාශ කරනවා. ස්වාමීනි මම එහෙම පිළිගන්නේ බුදුහාමුදුරෝ දේශන නිසාම විතරක් නෙමෙයි. ඉතින් එහෙම පිළිගන්න ගියොත් තව කෙනෙක් කිව්ව දේත් එහෙම පිළිගන්නට සිද්ධ වෙනවනේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන දේ නිවැරදි කියලා අපි පිළිගන්නේ ඒක හේතුඵල වශයෙන් හරියට පුහුණු කරලා අපිට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නිසායි. අන්න එහෙනම් ඥානවන්තයා ධම්ම අසනකොට ඒ ඥානවන්තයෙකුට ධහම වැටහීමේ හේතුව තමයි ඇත්තටම භාවනාව කියන එක ධර්ම ශ්‍රවණයත් එක්කලා එතනත්තා මනවින් ප්‍රගුණ කරනවා. දැන් අද කාලේ සමහරව අහනවානේ භාවනා කරන්න ඕනේ එහෙමනම් බණ අහලා නිවන් දකින්න පුළුවන්. සමහරු කියනවා නෑ නෑ බණ අහලා නිවන් දකින්න බෑ භාවනා කරන්න ඕන. දැන් ඉතින් වාද විවාද. දැන් මේ සූත්‍රය මේකට හොඳම නිදසුනක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමුක්තිය ලබන්නට ක්‍රම පහක් තියෙනවා. පළවෙනි එක තමයි ධර්ම ශ්‍රවණය. නම් ධර්ම ශ්‍රවණය තුලින් කෙලෙස් නසන්නට විමුක්තිය ලබන්නට පුළුවන්. එහෙමනම් ධර්ම ශ්‍රවණය කියන එක භාවනාවක්. මොකේටද භාවනාවයි කියලා කියන්නේ? මනස වඩනවා. මනස තියෙන තත්වෙම තියෙනවා නම් ඒ මනුස්සයා කෙලස් නසන්නේ නැහනේ. දැන් ප්‍රතඥයෙක් හැටියට බනහන් ඇවිදින් වාඩි වෙනවා. වාඩි වෙලා නැගිටලා යනකොටත් ඒ තිබිච්ච හැටියටම නම් මනස තියෙන මේ මනුස්සයාගේ කොහොමද කෙලස් නැසෙන්නේ? එහෙනම් අර ඇවිදින් වාඩි වුණාට වඩා බන ටික අහලා නිම වෙනකොට ඒ පුද්ගලයාගේ මනස වැඩෙන්නට ඕනේ. මේකට තමයි භාවනාව කියන්නේ. එහෙම වැඩෙන්න නම් ඔහු තුල කටයුතු තුනක් සිද්ධ වෙන්නට ඕන. මොනවද? තමන්ගේ මනසේ පහළ වෙන දුර්ගුණ හඳුනාගෙන දීර්ඝ කාලයක් මනස ආවරණය කරන්නට හේතුණු නීවරණ ධර්ම, සංයෝජන ධර්ම, ආශ්‍රව ධර්ම හඳුනාගෙන ඔහුගේ මනසින් වීරයෙන් ප්‍රඥාවෙන් ඒවා බැහැර කරන්නට පුළුවන් වෙනවා. ඊළඟට මනසේ පහළ වෙන සද්ධාව, ප්‍රඥාව, සිහිය, අදිෂ්ඨානය, වීරය මේවා මනවින් හඳුනාගෙන ඒවා නැවත නැවත අවදි කරන්නට පුළුවන් වෙන්න ඒ වගේම තෘෂ්ණා උපාදානයෙන් මනස නිදහස් කරගන්න පුළුවන් වෙනවා. මේ ටික තමයි බුද්ධ අනුශාසනාව හැටියට සියලු බුදුරු දේශනා කරන්නේ. මොකද්ද? සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. ඔය ටික කෙරෙන්නට ඕන. එහෙම නැතුව කොහොමද කෙනෙක් නිවන් දකින්නේ? ඉතින් බණ අහගෙන ඉන්නකොට ඔය ටික කෙරෙනවා නම් ඒකට තමයි භාවනාව කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පළවෙනි විමුක්තායතනයේ හැටියට පළවෙනි භාවනා ක්‍රමයේ හැටියට දේශනා කරනවා මනවින් සිහිය උපදවාගෙන මනවින් මනස පවත්වාගෙන කෙලස් තවන වීරයෙන් යුක්තව අවදියෙන් යුක්තව හේතුව ඵලය ආවර්ජනා කරමින් යමෙකුට ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් නම් ඒ තැනැත්තාට පාමොජ්ජං ජායති ප්‍රමුදිත බව මනසේ හටගන්නවා අර කියන කාරණා හේතුඵල වශයෙන් වැටහෙන්න වැටහෙන්න පුදුමාකාර සතුටක් පුදුම තෘප්තියක් මනසට දැනෙන්න ගන්නවා. දැන් බණ ඉන්න කෙනෙකුන් දිහා බලනකොට තරමක් දුරට ඒ ස්වභාවය තේරුම් ගන්නට පුළුවන්. මේ තැනත්තට මේ කියන කාරණේ වැටහෙනවද වැටහෙන්නේ නැද්ද? මුහුණේ පහළ වෙන ඉරියව් වලින් එක්තරා ප්‍රමාණයකට හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට පිරිසකට දහම් දේශනකොට පින්නතුනේ අපේ ධර්ම දේශනාව ඒ අසන පිරිස අනුව සමහරට වෙනස් වෙනවා. අපි හුඟක් වෙලාවට සඳහන් කරන කාරණයක් තමයි හොඳ ධර්ම දේශනාවක් කරන්නට නම් අවබෝධයෙන් ධම්ම අසන පිරිසක් ඉන්නට ඕන. එහෙම නැති වුණොත් දැන් මේ කියන කියන කාරණේ මොකුත් තේරෙන්නේ වගේ ඔහේ බලාගෙන ඉන්නවා නම් එතකොට ඉතින් තව ගැඹුරු කාරණයකට යන්නේ කොහොමද? එතනින් එහාට විස්තර කරන්නේ කොහොමද? එතකොට ඉතින් ඒකම ඒකම ආය ආය පැහැදිලි කරන්න තමයි සිද්ධ වෙන්නේ. තවත් ටිකක් වෙලා කියාගෙන එනකොට මේ මිනිස්සුන්ට අහන්න ඕනකමක් තියෙන බව පේන්නෙම නැත්තම් ධර්ම දේශනාව නවත්තලා නිකන් ඉන්නටයි සිද්ධ එතකොට හැබැයි ධර්ම දේශනාවක් ගැඹුරු ධර්ම දේශනාවක් කරන්නට නම් ශ්‍රාවකයෝ නුවණින් යුක්තව සිහි කල්පනාවෙන් යුක්තව තේරුම් ගනිමින් ඒ ධම වටහා ගන්නවයි කියන කාරණේ දේශකයාට වැටහෙනවා නම් තමයි ඒ ධර්ම දේශනාව සාර්ථක දේශනාවක් හැටියට පවත්වන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ පුද්ගලයාගේ ප්‍රමුදිත බව මුහුණේ ඉරියව් වලින් හැසිරෙන රටාවෙන් දේශකයාට එක්තරා ප්‍රමාණයකින් හඳුනා ගන්නට පුළුවන් 100ට 100ක්ම නැතත් යම් ප්‍රමාණයකින්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙසේ සිහි කල්පනාවෙන් දහම් වසන පුද්ගලයාට ඔය ආකාරයෙන් හේතුඵල වැටහෙනකොට ප්‍රමුදිත බවක් ඇති වෙනවා. පමුදිතස්ස පීති ජායති. අන්න ප්‍රමුදිත වෙනකොට මනසේ ප්‍රීතිය හට ගන්නවා. අර ප්‍රමුදිත බව ප්‍රබෝධයත් එක්කලා මනසෙහි ප්‍රීතිමත් බව පිනා යන ස්වභාවයක් ඇති වෙනවා. එතකොට ඊළඟට ප්‍රීති මනස කායෝ පස්සම්බති. මනස ප්‍රීතිමත් වෙනකොට කය බොහෝම සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනවා. කය විතරක් නෙමෙයි සිතත් සැහැල්ලු වෙනවා. මනස ප්‍රීතිමත් වෙනකොට ගතසිත දෙකම සැහැල්ලු වෙනවා. ඊළඟට පස්සද්ද කායෝ සුඛං වේදේති ගතසිත සැහැල්ලු වෙනකොට ඊටාම සුවදායක බවක් දැනෙන්නට ගන්නවා. බොහොම සැනසීමක්, බොහොම සැහැල්ලුවක්, බොහොම සුවපත් බවක් මනසට දැනෙන්නට ගන්නවා. බොහොම සිසිල් ගතියක් ගතට සිතට දැනෙන්නට ගන්නවා. ඊටාම ශාන්ත ස්වභාවයක් දැනෙන්නට ගන්නවා. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා සුඛිනෝ චිත්තං සමායදිති. ඒ කායික මානසික සුවය සැනසීම සැහැල්ලුව සුවපත් බව ඒ සිසිල් ගතිය දැනෙනකොට ඒ තනත්තාගේ මනස ඒකාග්‍ර වෙන්නට පටන් ගන්නවා. මනස නිවැරදිව ආරම්මණයෙහි නොසැලී පිහිටන්නට පටන් ගන්නවා. අන්න පුද්ගලයාගේ මනස සමාධිගත වෙනවා. සමාහිතෝ යතා භූතං පස්සති පජානාති. මනස සංසුන් වෙලා ඒකාග්‍ර වෙලා හදයටම කර්මස්ථානයේ කෙරෙහි අවධානය යොමු වෙනකොට අන්නේ තනත්තා යථා භූතක් පස්සති පජානාති ලෝකේ යථාර්ථය හේතුඵල ධර්මතාවයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති මේ හේතුන්ගෙන් හටගන්න හැම දෙයක්ම හේතුව වෙනස් වෙනකොට අහෝසි වෙලා යනවා ඊළඟට යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්තේ යම් සංස්කාර ධර්මයක් හටගන්නා ස්වභාවයෙන් යුක්තද ඒ සියල්ලම අහෝසි වෙන ස්වභාවයෙන් යුක්තයි මේ කියන ධර්මතාවයන් ඒ තැනැත්තා පස් පස්සති පජානාති දකිනව අවබෝධ කරගන්න. නිකම්ම නිකං කල්පනා කරලා තේරුම් ගන්නවා කියන එකක් නෙමෙයි මෙතන කියන්නේ. පස්සති පජානාති. මොකද්ද පස්සති පජානාති කියලා කියන්නේ? යත භූතං. පවතින ස්වභාවය සංස්කාර ධර්මයන්ගේ නිවැරදිම తত্ত্বය ඒ තැනැත්තාට පෙනෙන්නට ගන්නවා, වැටහෙන්නට ගන්නවා, ප්‍රත්‍යක්ෂ වෙන්නට ගන්නවා. එයි මේ නිකන් උඩින් පල්ලෙන් හිතලා නෙමෙයි. දැන් හොඳට සිහි කල්පනාව අවදි කරගෙන වීරයෙන් ප්‍රඥාවෙන් හේතුඵල දක්නා නුවණින් කාරණයට අවධානය යොමු කරගෙන ඉන්නවා. එහෙමනම් මෙන්න මේකයි පින්නතුනේ හැබෑ භාවනාව කියන්නේ. එහෙනම් ධර්ම ශ්‍රවණය හරියට කරනවා නම් ඒක හැබෑම භාවනාවක්. සිහි කල්පනාවෙන් කරනවා නම්. එහෙම නැත්නම් නිකම්ම නිකං සුතමේ ඥානයක් පමණයි පිළිතුර. නිකම්ම නිකං ඇසීම් මාත්‍රයක් පමණයි. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී විමුක්තිය ලබා ගැනීමේ නිවන් දැකීමේ එක් භාවනා ක්‍රමයක් හැටියට එක් ආයතනයක් හැටියට දක්වන්නේ ධර්ම ශ්‍රවණය පළවෙනි කාරණේ හැටියට. එතකොට ඔය ක්‍රමයෙන් තමයි තථාගතයන් වහන්සේ වැඩ සිටි සමයේහි උන්වහන්සේගෙන් ධම්ම අසාපු බොහෝ දෙනා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල සාක්ෂාත් කරමින් යෝගක්ෂේම සංඛ්‍යාත වූ නිර්වාණ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කළේ මෙන්න මේ ආකාරයටයි. එතකොට ඒ විදිහට මනස මනවින් පවත්වාගෙන ධම්ම අසන්නට නොහැකි අය ඇයි නොහැකි වෙන්නේ? සසරය සඳහා මනස පුහුණු කරලා නැහැ. ඕනකම තියනවා. කැමැත්ත තියනවා. හැබැයි මේ කියන ලද ගති ලක්ෂණ මතුවෙන්නේ නැහැ. ඇයි මතුවෙන්නේ නැත්තේ? දිගු කලක් සසරේ පුහුණු කරලා නැති නිසා. එහෙම පුහුණු කරලා නැත්තම් ධර්ම ශ්‍රවණයෙන් විතරක් මේ தත්ත්වය අවදි කරගන්නට බෑ. ඊට පස්සේ තනත්තාට වෙනවා කර්මස්ථාන අරගෙන වෙනම පැත්තකට වෙලා හුදකලාව සිත දිහා බලමින් භාවනාව වෙනම ප්‍රගුණ කරන්නට සිද්ධ වෙනවා. එතකොට එහෙම ප්‍රගුණ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ කටයුත්ත සසරේ කරලා පළපුරුද්ද තියනවා නම් ධර්ම ශ්‍රවණය කරන සුළු මොහොතකදී හරි මේ ස්වභාවය අවදි කරගෙන කාරණා වටහා ගන්නට පුළුවන්. සබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ විමුක්තිය සලසා ගන්නට කෙලෙස් නසන්නට Tamanගේ මනසින් නිරුද්ධ නොකලා වූ කෙලෙස් ධර්ම නිරුද්ධ කරන්නට අහෝසි නොකරන ලද ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කරන්නට අනුත්තර යෝගක්ෂේම සංඛ්‍යාත වූ නිර්වාණය සාක්ෂාත් කරන්නට උදව් වෙන අවස්ථා පහක් තියෙනවා ඒ පහෙන් පළවෙනි එක තමයි ධර්ම ශ්‍රවණය තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් හෝ දේශනා කරන සද්ධර්මය මනවින් අර්ථ මෙනෙහි කරමින් ධර්ම මෙනෙහි කරමින් නැවත නැවත ශ්‍රවණය කිරීම ඊළඟට දෙවැනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම දේශනය ධර්ම දේශනයත් විමුක්තායතනයක්. ඒ කියන්නේ නිවන් දකින භාවනාව. හරියට බණ කියනවා නම්. ඒ කියන්නේ තමන් කරන ප්‍රකාශනයේ තමන් කරන දේශනාව ගැන හොඳ සිහි කල්පනාවෙන් හොඳ අවදියෙන් නිවැරදි වීරයකින් යුක්තව පහිතත්ස්ස නිවන් මගට මනස යොමු කරලා අදාළ කාරණේ හරියටම මනසින් ස්පර්ශ කරලා තමන්ට වැටහෙන ප්‍රත්‍යක්ෂ වෙන ආකාරයට අන් අයට මේ කරුණ පහදා දෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එය විමුක්තායතනයක්. ඇයි විමුක්තායතනය කියලා කියන්නේ යමෙක් එසේ දහම් දේශනවා නම් එබඳු භික්ෂුව අර කියන ලද කෙලස්තවන වීරයෙන් යුක්තව සංසුන් මනසින් යුක්තව අවදිමත් වූ මනසින් යුක්තව ඒ තමන් දේශනා කරන්නා වූ සද්ධර්මය අත්තපටිසංවේදිනෝ ධම්මපටිසංවේදිනෝ අර්ථ වශයෙන් ධර්ම වශයෙන් නැවත නැවත හේතුඵල වශයෙන් විමස විමසා දැක දැකා තමයි අනුන්ට ප්‍රකාශ කරන්නේ. නිකන් කාගෙන් හරි අහගත්තු එකක් කටට ආපු එකක් කොහේ හරි තිබිච්ච එකක් ඇවිදින් මෙහෙමයි කියලා පණ පිහිටවලා කියනවා නෙවෙයි. හැබැයි ධර්මදේශකෙක් නම් තමන් විසින් අත්දකින ප්‍රත්‍යක්ෂ කරන නැවත නැවත අර්ථ පරීක්ෂා කරලා මනවින් හඳුනාගත්තු විසඳාගත්තු කාරණා තමයි මහජනයාගේ යහපත පිණිස ප්‍රයෝජනෙ පිණිස දේශනා කරන්නේ. එහෙම දේශනා කරන කරන මොහොතක් පාසා තමන්ගේ මනසේ ඒ පිළිබඳව අවබෝධය වැඩෙන්නට පටන් ගන්නවා. එහෙම අර්ථය ධර්මයේ තමන්ගේ මනසටම මෙනෙහි වෙනකොට පාමොජ්ජං ජායති අර බණහන කෙනා ගැන කිව්වා වගේම දේශකයන්න් වහන්සේගේ මනස තුල ප්‍රමුදිත බව ගොඩනගෙනවා. ඒ ප්‍රමුදිත බව නිසා ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීතිය නිසා ගතසිත සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙනකොට සුවය දැනෙනවා. සුවපත් වෙනකොට චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය පිහිටනවා. ඒ චිත්ත ඒකාග්‍රතාවයෙන් සමාධියෙන් උන්වහන්සේ යථා භූතං පස්සති පජානාති ලෝකේ මනවින් දකිනවා මනවින් අවබෝධ කරගන්නවා. එතකොට පෙන්නතුනේ එහෙනම් අද ධර්ම දේශකයන්න් වහන්සේලා දේශනා කරලා ඇයි අවබෝධ නොකරන්නේ? එතනටත් හේතුව උන්වහන්සේලා සසරේ දීර්ඝ කාලයක් ඒ ස්වභාවය පුහුණු කරලා තියෙනවා ඒක අවබෝධ කරන්න පුළුවන් දේශනාවත් එක්කම එහෙම පුහුණු කරලා තියෙන ප්‍රමාණය අඩු නම් ਸਰව සම්පූර්ණයෙන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ යම් යම් පමණට වැටහෙන්නට පුළුවන්. අන් අයට ධර්ම දේශනා කරන්නට යනකොට පින්නතුනේ අපිට බොහෝ දහම් කාරණා සමහර වෙලාවට අපේ ජීවිතවල අපි වෙනදා කවදාවත් හිතලාවත් නැති දහම් කරුණු අනුන්ට කියා දෙන්න ගියාම අපේ මනසට දැනෙන වැටහෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් කෙලස් නැසෙනවා කෙලස් නැසලා කියන එක නෙමෙයි. තවම අපි ප්‍රතජන භික්ෂූන් හැටියට අනුන්ට දහම් දේශනා කළත් ඒ ප්‍රතජනයේ හැටියට වුණත් අපට බොහෝ වැඩෙන්නට පුළුවන් ධර්ම දේශනාව තුළ. ඉතින් මේ ප්‍රතිපත්තිය නැවත නැවත පුහුණු කරනකොට තමයි යම් දවසක කෙලෙස් නසන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේවා එකපාරට කරන්න පුළුවන් වෙනවා නෙවෙයි දීර්ඝ කාලයක් සසරේ නැවත නැවත සිහි කල්පනාවෙන් ප්‍රඥාවෙන් එකඟ වූ සිතින් අවදි වූ සිතින් පුහුණු කරනකොට වීරයෙන් පුහුණු කරනකොට භවෙන් භවේ භවෙන් භවය ඒක පාරමිතාවක් හැටියට වැඩෙනකොට යම් අවස්ථාවක මේ ප්‍රතිඵලය ලබන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඉතින් බුදුහාමුදුරුවන්ගෙන් බණ අහපු කාලේ නම් කට්ටිය නිවන් දැක්කා තමයි. ඉතින් අද එහෙම කරන්න බෑනේ අපට කොහෙ වැටෙන්නද කියලා උදාසීන වෙන එක නෙමෙයි. ඉතින් ඒ කාලේ නම් හාමුදුරු බණ කියලාත් රහත් වුණා දැන් කාලේ කොහේ රහත් වෙන්නද කියලා උදාසීන වෙන එක නෙමෙයි. රහත් වෙන්න බැරි නම් අඩුතරමින් මේ කියන එක වටහා ගන්නටෝ සිහි කල්පනාවෙන් ඉන්නටෝ. අඩුතරමින් ඒක පස්සේ වෙලාවක පුහුණු කරන්නටවත් ධාරණය කරගන්නට අවදිමත් මනසකින් අපි ඒක ශ්‍රවණය කරන්නට ඕන දේශනා කරන්න එහෙම කරන්නටවත් පුළුවන් නම් අඩුතරමින් අපට සාර්ථක දේශනාවක් කරන්නට පුළුවන් සාර්ථක ධර්ම කරන්නට පුළුවන් පිළිතුර. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই විදිහට ධර්ම දේශනාව හරියට සිහි කල්පනාවෙන් කරනවා නම් ඒ තැනත්තාගේ මනසේ ප්‍රඥාව අවදි වෙනවා. මේ විදිහට ධර්ම දේශනා කරලා අරහත්ත්වයටපත් වෙච්ච භික්ෂූන් වහන්සේලා ගැන මේ ශාසන ඉතිහාසයේ කියවෙනවා. නාගසේන කියන ඉන්දියාවේ හිටපු මහරහතන් වහන්සේ පින්නතුන් අහලා ඇතින අර මිලිඳු නාගසේන ප්‍රශ්නේ කියලා. මිලිඳු රජුරුවත් එක්කලා අර නොයෙකුත් පැන විසඳුවේ. ඒ මහා ප්‍රඥෝ ඒ මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වුණු බව සඳහන් වෙන්නේ ධර්මයේ දේශනා කරමින් ඊළඟට ලංකාවේ හිටපු ඇතම් ස්වාමින් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා ඒ විදිහට ධර්ම දේශනා කරමින් දේශනාවට ආරම්භ කරන්නේ ප්‍රතජන භික්ෂුවක් හැටියට ධර්මාසනයෙන් බහින්නේ රහතන් වහන්සේ නමක් අර කියන ලද ආකාරයට සසරේ දිගු කලක් මනස පුහුණු කරලා තියෙනවා ඒ දේශනාව කෙරෙහි හරියට අවධානය පවත්වාගෙන ප්‍රඥාවෙන් යුක්තව කෙලෙස් තවන වීරයෙන් යුක්තව නිවන් මගෙහි මනස පිහිටුවාගෙන අන් අය කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් ඒ ධර්මයේ දේශනා කළොත් ඒ නිවන් දකින්නට කෙලෙස් නසන්නට හේතු වෙන විමුක්තායතන ධර්මයක්ය භාවනා ක්‍රමයක්ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට තුන්වෙනි විමුක්තායතනය තමයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒතනත්තා බණ අහන්නෙත් නැහැ බණ කියන්නෙත් නැහැ හැබැයි ඒතනත්තා අහලා තියෙන ධර්මකාරණා සිහි කල්පනාවෙන් සජ්ජායනා කරනවා විස්තර වශයෙන් නොඑක ආකාරයෙන් අර්ථ විවරණ කරමින් හඬ නගා සජ්ජායනා කරනවා සජ්ජායනා කරනවා කියලා කියන්නේ හඬ නගා ප්‍රකාශ කරනවා එක්තරා ක්‍රමයකට එතකොට දැන් මේ තැනත්තා බණ අහනවත් නෙමේ බණ කියනවත් නෙමේ නිකන් තනියෙන් පොතක් බලාගෙන හරි එහෙම නැත්නම් මතක තියාගත්තු ක්‍රමයට හරි මේවා සජ්ජායනා කරනවා. දැන් අපි කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරනවා. කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ මොකක්ද? තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ගැඹුරු සද්ධර්මය. අපි ඒක ආරක්ෂක පිරිතක් හැටියටත් අද යොදාගෙන තියෙනවා. නමුත් ඇත්තට බුදුහාමුදුරුවෝ මේක කුමකටද දේශනා කළේ? භික්ෂුන් වහන්සේලාට නිවන් දකින්නට භාවනා කර්මස්ථානයක් හැටියට. ඉතින් ඕක අපි කටපාඩම් කරගෙන නැවත නැවත සජ්ජායනා කරද්දී අපිට මේකෙන් ආරක්ෂාවක් සිතක් සැලසෙනවා කියන සංඥාවෙන් පමණක් නම් සජ්ජායනා කරන්නේ අපට ආරක්ෂාව සිත සලස්සා ගන්නට පුළුවන්. හැබැයි මේ කියන ආකාරයට සිහිය පිහිටුවාගෙන ප්‍රඥාව පිහිටුවාගෙන ඒ තැනත්තාට පුළුවන්කම තියෙනවා නම් අවදිමත් මනසින් යුක්තව වීරයෙන් යුක්තව ඒ ධර්මයේ විස්තර වශයෙන් නැවත නැවත සජ්ජායනා කරන්නට එසේ සජ්ජායනා කරද්දී අත්පටිසංවේදිනෝ ධම්මපටිසංවේදිනෝ අර්ථය දකිමින් ධර්මයේ දකිමින් ඒ කියන්නේ හේතුව දකිමින් ඵලය දකිමින් ඒවා ගැන විමස විමසා විමසිලිමත් නුවණින් ඒ ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කරන්නට පුළුවන් නම් අන්නේ තනත්තාටත් අර කියන ලද ආකාරයෙන්ම පාමොජ්ජං ජායති ප්‍රමුදිත බව ඇති වෙනවා. ඒ ප්‍රමුදිත බව ඇති වෙනකොට මනසේ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනකොට ගතසිත පිනා යනවා. සුවපත් වෙනවා. ඒ සුවපත් වූ මනස ඒකාග්‍රතාවයටපත් වෙනවා. එකඟ වූ මනසින් ඒතනත්තා අර ධර්ම සජ්ජායනය කරන අතරතුරේදීම යථා භූතං පස්සති පජානාති මේ ලෝකය පිළිබඳව යථාර්ථය මනවින් දැක ගන්නවා මනවින් ප්‍රත්‍යක්ෂ කරනවා. එහෙමනම් පිනතුනේ මේ විමුක්තිය සාක්ෂාත් කරන්නට අපට භාවනාව කියන එක වාඩි වෙලා ඉඳගෙනම ඇස් පියාගෙනම කරන්නට ඕන කියන එක විතරක් නෙමෙයි. දැන් අද හුඟක් දෙනාගේ එක්තරා වැරදි වැටහීමක් තියෙනවා. භාවනා කරන්න නම් වාඩි වෙන්නට ඕන. භාවනා කරන්නට නම් ඇස් දෙක පියා ගන්නට ඕන. එතකොට මේ සූත්‍රයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඇස් දෙක පියාගන්න එකවත් වාඩි වෙන එකවත් නෙමෙයි වැදගත් වෙන්නේ අප්‍රමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස අප්‍රමත්තස්ස කියලා කියන්නේ අප්‍රමාදී බව සිහියෙන් යුක්ත වෙන්නට ඕන ආතාපිනෝ කෙලස් තවන වීරයෙන් යුක්ත වෙන්නට ඕන පහිතත්තස්ස නිවන කෙරෙහි යොමු කරන ලද සිතත් එක් වෙන්නට ඕන ඒ වගේම ප්‍රඥාවෙන් අත්පටි සංවේදිනෝ හෝති ධම්මපටි සංවේදිනෝ අර්ථය ධර්මයේ නැවත නැවත ප්‍රඥාවෙන් විමස විමසා බලන්නට ඔය ටික කෙරෙනවා නම් ඉඳගෙන හරි හිටගෙන හරි හාන්සි වෙලා හරි ඇවිද ඇවිද හරි කොහොම කෙරුණක් කමන්නේ ඔය ටික කෙරෙනවා ඔළුවෙන් හිටගෙන හිටියත් කමක් නැහැ මොකක් හරි ඉරියව්වකුයි අවශ්‍ය වෙන්නේ හැබැයි අපි එකක් මතක තියාගන්නට ඕනේ ගත වික්ෂිප්ත වෙනවා නම් ගත චංචල වෙනවා නම් ඒකාග්‍රතාවයේ ඇති කරන්න ටිකක් මුලදී බාධාවක් වෙනවා අපිට ඒකාග්‍රතාවයේ පුහුණු කරගත්තට පස්සේ චංචල වෙන ගතින් යුක්ත වුණත් මනස නිශ්චලව පවත්වන්නට පුළුවන් හැබැයි මුලදී මුලදී පුහුණු වෙන මුල් අවදියේදී අපේ ගත නොසන්සුන් නම් ගත චංචල වෙනවා නම් ඉරියව් නැවත නැවත වෙනස් කරනවා නම් ඒ තනත්තාට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරන්න එය බාධකයක් වෙනවා. අන්න ඒ නිසයි කියන්නේ භාවනා කරනකොට එක තැනක වාඩි වෙලා කකුල් දෙක නවාගෙන අත් දෙක නවාගෙන ඇස් පියාගෙන කොන්ද කෙලින් තියාගෙන භාවනා කරන්න කියන එකේ තේරුම මොකක්ද මුල් අවදියේදී අපිට ඒකාග්‍රතාවය ඇති කරගන්නට ඒක පහසු ක්‍රමයක් නිසා හැබැයි අවශේෂ කාරණා අපට ඇවිද ඇවිද වුණත් පුහුණු කරන්න පුළුවන්. දැන් සිහිය පවත්නවා කියන එක වාඩි වෙලා ඉන්නකොට විතරක්ද? නෑ කතා කරනකොට වැඩ කරනකොට ඇවිදිනකොට හැම මොහොතකම සිහිය පවත්වන්න ඕන අඩුතරමින් නිදාගෙන ඉඳද්දි පවා කොහොමද සිහියෙන් නිදාගන්නේ? එතකොට අවදි වෙලා දින්නට සිද්ධ වෙන්නේ. නෑ පින්නතුනේ ගත නිදි හැබැයි සිත අවදියේ. අපේ සිත නිදියන්නේ නෑ පින්නතුනේ. සිත කවදාවත් නිදියන්නේ සිත නිදාගත්තොත් ඉතින් එතනින් එහාට සිත අවදි කරන්නටත් ලේසි වෙන්නේ නැහැ. සිත නිදා ගන්නවා කියලා කියන්නට පුළුවන් අර නේව සංඥානා සංඥායතනෙට එහෙම නැත්නම් අසඤ්ඤතලයට වගේපත් වුනහම නම් ඔන්න සිත නිද්‍රෝපගත වෙලා කියලා කියන්නට පුළුවන්. මොකද සිත අක්‍රියයි. සංඥා වේදනා ගන්නෙ නැහැ. તો නේව සංඥා නා සංඥායතට ගියහම සංඥා වේදනා ප්‍රකට නැහැ. ඒ වගේම අසඤ්ඤ තලයට ගිහාම සංඥා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා සිත අක්‍රියයි. ඉන් මෙපිට අපේ සිත නිදියන්නේ නැහැ. හැම මොහොතකම අරමුණු ගන්නවා අරමුණු ග්‍රහණය කරනවා. එහෙම අරමුණු ග්‍රහණය කරමින් සිත ක්‍රියාත්මක වෙනවා. එමනම් නිින්ද කියන එක අවශ්‍ය වෙන්නේ ගතටයි. හැබැයි සිත උදාසීන වෙනවා. නීවරණ ධර්ම. ඒක තමයි තීන මිද්දේ කියලා තීන මිද්ද තීන කියලා කියන්නේ සිතෙහි අලස බව මිද්ද කියන්නේ චෛතසිකයන්ගේ අලස බව. අපි නිදියනවා කියලා කරන්නේ ගත නින්දට යවලා සිත තීන මිද්දයන්ගෙන් කෙලසා ගන්නවා. ඒක තමයි අපි කරන්නේ. රහතන් වහන්සේලා බුදුහාමුදුරුවෝ නිදා ගන්නවා කියලා කියන්නේ ගත නින්දට යවලා සිත අවදියෙන් පවත්වා ගන්නවා. එතකොට ප්‍රත්‍යජන කෙනෙකුට උනත් හරියට පුහුණු කළොත් ගත නින්දට යවලා සිත අවදියෙන් තියන්න පුළුවන්. එහෙම වෙනකොට සිතට බොහෝ දේ දැනෙනවා. දැන් ওই මරණාසන්න අත්දැකීම් සමහර ප්‍රකාශ කරන්නේ. එතකොට ශල්්‍ය කර්ම කරනකොට මෙහෙම ඇඳේ වැතිරිලා හිටියා, ශල්්‍ය කර්මය කළා, මම උඩ ඉඳලා බලා හිටියා, ඔක්කොම දැකලා. හැබැයි ඉන්ද්‍රියන්ගෙන් මොකුත් අරන් ඒ මොකක් නිසාද? සිත අවදීන් පවතිනවා. හැබැයි ගත ක්‍රිය කරලා. එතකොට අපිට නිින්දෙදී ඔය විදිහෙන්ම අපට පුළුවන්කම තියනවා සිහි කල්පනාව ප්‍රගුණ කළොත් සිත අවදියෙන් පවත්වන්නට පුළුවන් ගත නිින්දේ පවත්වන්න. එතකොට සිහිනයක් දකිනවා නම් මේ සිහිනයකුයි දකින්නේ කියලා ඒකත් අපට දැනෙනවා. අවට සිද්ධ වෙන බොහෝ දේත් අපට දැනෙනවා. හැබැයි නිින්දට බාධාවක් නැහැ. ගත ඊටාම සැහැල්ලුවෙන් හොඳට නිදාගෙන ගතේ වෙහස නිවා ගන්න. එතකොට ඔය විදිහට යම්කිසි කෙනෙකුට සිහිය ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් නම් ඒ තැනැත්තාට ධර්ම ශ්‍රවණයත් ධර්ම දේශනාවත් ධර්ම සජ්ජායනාවත් විමුක්තිය සලසා ගන්නට භාවනාවක් හැටියට ප්‍රගුණ කරන්න පුළුවන්. ඊළඟට හතරවෙනි කාරණය තමයි ධර්ම සම්මර්ෂණය. ඒ කියන්නේ තමන් දැනගෙන කෙන තියෙන ධර්මකාරණා නැවත නැවත නැවත නැවත ගැඹුරින් සිත සිතා මෙනෙහි කර කර බලනවා. අර්ථ විග්‍රහ කරනවා. ඒ ධර්ම සම්මර්ෂණයත් එක්තරා ක්‍රමයක්. ඒ කියන්නේ තමන් යම්කිසි ධර්මතාවයක් ඉගෙනගෙන තියනවා නම් නිසල්මන් තැනකට වෙලා ඒ කාරණේ නැවත නැවත අත්පටි සංවේදිනෝ ධම්මපටි සං හේතුව ඵලය විමස විමසා බලනවා. එහෙම විමසලා බලනකොට අර වෙනදා අහනකොට Tamanට දැනුණාට වඩා ගැඹුරු ප්‍රඥාවක් Tamanගේ මනසේ පහළ වෙනවා. අන්නේ ප්‍රඥාවෙන් යුක්තව ඒතනත්තාට ප්‍රමුදිත බව හටගන්නවා. ප්‍රීතිය හට ගන්නවා, සැහැල්ලු බව හට ගන්නවා, සැපය හට ගන්නවා. ඒ සැපවත් වූ ගතින් සිතින් ඒතනක්තාගේ චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. එකඟ වූ සිතින් යුක්තව ලෝකේ මනවින් දකිනවා. එහෙමනම් Taman ඇසූ දහම් කරුණු නිසල්මනේ හේතුඵල වශයෙන් සම්මර්ෂණය කරලා බැලීමත් කෙනෙකුට භාවනාවක් එහෙම නැත්නම් විමුක්තායතනයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. දැන් අපි වාඩි වෙලා භාවනා කරනකොට විදර්ශනා භාවනා කරනවා කියන තැනදී මේ විදිහෙන් ක්‍රියාත්මක හැබැයි මේක වරද්දා ගන්නට එපා, පටලවා ගන්නට එපා. අද සමහරු මෙහෙම කරනවා. මොකක් හරි තමන් ඉගෙනගත්තු කාරණයක් අරගෙන ආ මේ සංස්කාර ධර්මයන් අනිත්‍යයි මේවා මට ඕන නිසා පවතින නැති නිසා අනාත්මයි මේවා මගේ මේවා දුක ඇති කරන නිසා දුකයි මෙහෙම මෙහෙම මනසින් කියව කියවා ඉන්නවා ඒකනම් ඉතින් ප්‍රඥාව අවදි වෙන ක්‍රමයක්ම නෙමෙයි මනස නම් ටිකක් සංසුන් වෙන්නට පුළුවන්. වචන වශයෙන් ධර්ම දන්න ධර්ම කාරණා කියවනවා. යම් අරමුණක් අරගෙන. ඉතින් ඒක නිකම් අර දන්නා දේ නැවත නැවත ආවර්ජනා කිරීමක් පමණයි. ඒකෙනුත් ඉතින් යම් කෙසේ යහපතක් සුළුවෙන් හරි වෙන්නට පුළුවන්. හැබැයි මේ ධර්ම සම්මර්ෂණය කියලා කියන්නේ ඒක නෙමෙයි. ඒවා හේතුඵල වශයෙන් නැවත නැවත ප්‍රඥාවෙන් විමසලා බලනවා. මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය අනුවිතර්කණය කරමින් නැවත නැවත හේතුඵල වශයෙන් තර්කානුකූලව බලමින් ධර්මානුකූලව බලමින් වටහා ගන්නට උත්සාහ කරනවා. ඒ විදිහට විදර්ශනා කරන්නට පුළුවන් නම් ඒ තැනත්තාට ප්‍රඥාව අවදි වෙනවා. ඒ නිසා ධර්ම සම්මර්ෂණය නැවත නැවත සිහි කිරීම, කල්පනා කිරීම, හේතුඵල වශයෙන් විමස විමසා බැලීම විමුක්තිය සැලසෙන විමුක්තායතනයක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළා. ඊළඟට පස්වෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් බණ අහන්නෙත් නැහැ ඒකෙන් අදහස් කරන්නේ බණහන් ඇහිම ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙමෙයි මේ පුද්ගලයා ගැන කියන්නටයි කියන්නේ ඒ තනත්තා බණහනවත් නෙමෙයි බණ කියනවත් නෙමෙයි ධර්ම සජ්ජායනා කරනවත් නෙමෙයි ධර්මයේ මෙනෙහි කරනවත් නෙමෙයි ඔහු මොකද්ද කරන්නේ යම්කිසි සමාධි නිමිත්තක් ඉගෙනගෙන නැවත නැවත එහි මනස පවත්වන්නට පුහුණු කරනවා ආනාපාන සති නිමිත්ත හරි අසුබ නිමිත්තක් හරි එහෙම නැත්නම් මෛත්‍රිය හරි මේ කවර හෝ කාරණයක් ජීවිතේ බහුලව පුහුණු කරලා එහෙම නැත්නම් අට්ටික සංඥාව හරි මේ කවර හෝ නිමිත්තක් බහුලව පුහුණු කරලා ඒ මත නැවත නැවත මනස පිහිටුවාගෙන ඒකාග්‍රතාවය ඇති කරගන්නට පුරුදු වෙනවා අර පින්නතුන් අහලා තියෙන සිතුල් පවෙ හිටපු හාමුදුරුව අට්ටික සංඥාව වැඩුවේ නැවත නැවත මේ කයට සැකිල්ලා මේකම මේකම නැවත නැවත ආරම්මණයේ හැටියට කර්මස්ථානයේ හැටියට ගනිමින් නැවත නැවත මනසෙහි පවත්වනවා කලක් යද්දී මානසික ඒකාග්‍රතාවය ඇති වෙනවා. ඒ ඒකාග්‍රතාවය නිසා ඒතනත්තාට අත්පටි සංවේදිනෝ ධම්ම පරිසංවේදිනෝ අර්ථය ධර්මයේ ප්‍රකට වෙන්නට ගන්නවා අන්න ප්‍රීතිය ප්‍රමුදිත බව හට ගන්නවා එයින් ප්‍රීතිය හට ගන්නවා සැහැල්ලුව හට ගන්නවා සුවය හට ගන්නවා ඒතනත්තාට මනවින් සිත එකඟ වෙනවා ඒ විදිහට සමාහිත වූ සිතින් මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය පස්සති පජානාති මනවින් දැක ගන්නවා අවබෝධ කර ගන්නවා. එහෙමනම් සමාධි නිමිත්තක් නැවත නැවත ආවර්ජනා කිරීම මෙනෙහි කිරීමත් විමුක්තිය සැලසෙන එක් ආයතනයක් හැටියට එක් භාවනා ක්‍රමයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කරනවා. එමනම් මේ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ ක්‍රම පහකට නිවන් දකින්න පුළුවන් කියලා දේශනා කරනවා. විමුක්තායතන කියලා කියන්නේ ආයතන කිව්වේ යමක් ගොඩ නැගෙන රැස් වෙන නිර්මාණය වෙන තැන. දැන් බුදුහාමුදුරෝ දේශනා කරන විමුක්තිය සාක්ෂාත් වෙන තැන් විමුක්තිය අවබෝධ කරන්න පුළුවන් තැන් කෙලස් ධර්මයන්ගෙන් සිත විමුක්ත කරන්නට නිදහස් කරන්නට පුළුවන් අවස්ථා ස්ථාන එහෙම නැත්නම් කරුණු පහක් මේ ලෝකයේ තියෙනවා. පළවෙනි එක තමයි සිහිනුවණින් යුක්තව ධර්ම ශ්‍රවණය කිරීම, දෙවෙනි එක සිහිනුවණින් යුක්තව ධර්ම දේශනා කිරීම, තුන්වෙනි එක සිහිනුවණින් යුක්තව ධර්ම සජ්ජායනා කිරීම, හතරවෙනි එක සිහිනුවණින් යුක්තව ධර්මය මෙනෙහි කිරීම, සම්මර්ෂණය කිරීම, පස්වෙනි කාරණය යම්කිසි පුහුණු කරන ලද සමාධි නිමිත්තක නැවත නැවත මනස පවත්වමින් චිත්ත ඒකාග්‍රතාවය පුහුණු කිරීම. මේ කවර ක්‍රමයකින් හෝ යම්කිසි කෙනෙක් මනස පවත්වමින් ඒ තැනත්තා කොහොම කෙනෙක්ද අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස අප්‍රමාදීව සිහියෙන් යුක්තව ආතාපිනෝ කෙලස් තවන වීරයෙන් යුක්තව පහිතත්තස්ස නිවන කෙරෙහි යොමු කරන ලද සිත් ඇතිව ඒ තනත්තා කටයුතු කරනවා එබඳු පුද්ගලයාට අර කියන ලද ප්‍රීතිය ප්‍රමුදිත බව ආදී ගොඩ නැගෙනකොට චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙලා අවිමුත්තං වා චිත්තං විමුච්ඡති මෙතෙක් කාලයක් කෙලෙස් ධර්මයන්ගෙන් නිදහස් නොවුණු සිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti මෙතෙක් කාලයක් ප්‍රහීන නොවුණු ආශ්‍රව ධර්ම ප්‍රහීන වෙනවා අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාතේ මෙතෙක් නොපෙමුණා වූ නොදුටුවා වූ සාක්ෂාත් නොකලා වූ යෝගක්ෂේම සංඛ්‍යාත අනුත්තර නිර්වාණ ධර්මය ඒතනත්තාට ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මේ කරුණ මනවින් සිහියේ පවත්වාගෙන ධර්ම ශ්‍රවණය තුළින් ධර්ම දේශනාව තුළින් ධර්ම සජ්ජායනය තුළින් සහ සම්මර්ෂණය තුළින් සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම කියන ඔය කවර කාරණයක් තුළින් හෝ Tamanගේ මනස එකඟ කරගෙන හේතුව ඵලය විමස විමසා බලමින් ප්‍රඥාවෙන් ලෝකේ යථාර්ථය දකින්නට හැම දිනාටමත් ශක්තිය ලැබේවා